ධර්මානුශාසනාව දේශකයාණන් වහන්සේ වාද්දුව මොරොන්තුඩුව කුඩාගෝණ දුව උත්තර චේතියාරාමාධිපති රත්මලාන ඓතිහාසික පරම ධම්මචේතිය පිරිවෙන්හි ආදී විද්‍යාර්ථ සංගමයේ සභාපති විශ්‍රාමික පරිවිනාධිපති මහා විහාර වංශික ශාමෝපාලි මහානිකායි මල්වතු මහා විහාර පාර්ශවයේහි කොළඹ කලුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති ත්‍රිපිටක විශාරද සද්ධර්ම කීර්ති ශ්‍රී සාරානන්ද කර්මාචාර්ය පූජ්‍යපාද කදුරු දූවේ සුගත වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ සංයුත්ත නිකායේ කන්ද සංයුත්ත නකුල පිටු වර්ගයේ නකුල පිටු සූත්‍ර දේශනාව ඇසුරින් අද ධර්මානුශාසනාව නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු අතකෝ නකුල පිතා ගහපති යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නෝකෝ නකුල පිතා ගහපති භගවන්තං ඒතදබෝච අහමස්මි භන්තේ ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ අද්ධගතෝ වයෝ අනුපත්තෝ ආතුර කායෝ අභින්නා තංකෝ අනිච්ච දස්සා වික්ඛෝපනාහං භන්තේ භගවතෝ මනෝභාවනීයං ච භික්ඛූණං ඕ වදතු මම් භන්තේ භගවා අනුසාසතු මම් භන්තේ භගවා යන් මමස්ස දීඝරත්තං හිතාය සුඛායාති සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණා බිලාශී කාරුණික පින්වතුනි අද ධර්ම දේශනයේ මාතෘකා වශයෙන් මා ප්‍රකාශ කළේ සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේට අයත් නකුලපිතු වර්ගයේ සඳහන් වෙන නකුලපිතු සූත්‍රයේ මුල් කොටස ඡේදය මේ සූත්‍රය පින්වතුනි සංයුත්ත නිකායේ සඳහන් වුණත් ටිකක් දිග සූත්‍රයක් ඒ විතරකුත් නෙමෙයි මේ සූත්‍රයේ සුළු කොටසක් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ අතර ඉතිරි කොටස සරියුත් මහරහතන් වහන්සේ තමයි දේශනා කරන්නේ. පින්වතුනි දවසක් ලෞතර බුදුරජාණන් වහන්සේ භග්ග ජනපදයේ සුන්සුමාරගිරි කියන නගරයේ මිගදාය කියන ප්‍රදේශයේ දේශකලා වනයේ වැඩ සිටිනවා. මෙන්න මේ වෙලාවේදී ලෞතර බුදුරජාණන් වහන්සේ හමුවන්නට නකුල පිතු ගෘහපතිය පැමුණුණා. පැමිණිලා අර මම මුලින් සඳහන් කළ මාත්‍රිකා කළ ඒ පාඨය ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේට නකුල පිතා. පින්වත්නි ඒ සඳහන් වෙන්නේ අතකෝ නකුල පිතා ගහපති යේන භගවාතේ නුපසංකමි. ඉක්බිති වනාහි නකුල පිතෘ ගෘහපතියා ලෞතර බුදුරජාණන් වහන්සේ යම් තැනකද එතනට පැමිණියා. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒක මන්තන් නිසීදී. මොහු ඇවිල්ලා ලෞතර බුදුරජාණන් වහන්සේට වැඳලා එකත් පසට හිටියා. මේ එකත් පසකව ඉන්නවා කියලා කියන්නේ පින්වතුනේ සමීපයත් නෙමෙයි, ඊටා සමීපයත් නෙමෙයි, ඊටාම දුරත් නෙමෙයි, ඊටා ඉදිරියෙත් නෙමෙයි, ඊටා පිටුපස්සෙනුත් නෙමේ කිසියම් දුර ප්‍රමාණයක් තිබියදී වාඩි වීම සිටීම අද මේ කොවිඩ් 19 කියන රෝගයත් එක්ක නැත්නම් කොරෝනා වෛරසයත් එක්ක අපි කතා කරනවා මීටරයක් මීටර දෙකක් දුරින් සිටිය යුතුය කියලා. එතකොට මෙතන අන්න ඊට හොඳම උදාහරණය. ඒක මන්සන් මිසීදි කියලා කියන්නේ. එකක් පසක සිටීම. එහෙම ඉඳලා ඒක මන්සන් නිසින්නෝ කෝ නකුල පිතා ගහපති භගවන්තං ඒ තද වෝච ලෞතුරා බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා අහමස්මි බන්තේ බන්තේ ස්වාමීනි අහං මම ජින්නෝ අස්මි දිරුනේ දෙමි බුද්ධෝ අස්මි මහලූයේ දෙමි මහල්ලකු අස්මි මහලු භාවයට පත් වූයේ දෙමි අද්දගතෝ ශරීරයේ ගත වෙලා වයෝ අනුප්පත්තුව පිළිවෙලෙන් වයසටපත් වෙලා ආතුර කායෝ කය ලෙඩ වෙලා අබින්නා සංකෝ නිරන්තරයෙන්ම රෝගී තත්ත්වයටපත් වෙලා අනිත්‍ය දස්සාවි අනිත්‍ය දැකීමෙන් යුතුව ස්වාමීනි භගවතු භාග්‍යවතුන් වහන්සේ ඊ타ම මන වඩන්නා වූ මනෝ භාවනීයංච භික්ඛූණං භික්ෂුන් වහන්සේලා දකින්න නැතුව මම සිටිනවා ඕවදතු බං භන්තේ භගවා ස්වාමීනි මට අවවාද කරන සේක්වා අනුශාසතුමන් භන්තේ භගවා භාග්‍යවතුන් වහන්සේ මට අනුශාසනා කරන සේක්වා යං මමස්ස දීඝ රත්තං හිතාය සුඛායාති එහෙම අවවාද කළොත් අනුශාසනා කළොත් එය මට දීර්ඝ කාලයක් හිත සුව පිණිස පවතිනවා කියන මේ ප්‍රකාශය නකුල පිතූ ගෘහප්‍රතියා ලෞතර බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා. පින්වතුනි මෙහි සඳහන් වෙන වචන කීපයක් අපි පෙළේ වගේම සංයුත්ත නිකායේ අට්ඨ කතාවේ දක්වන ආකාරයට ඒ කාරණා තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා විග්‍රහ කරනවා. එනම් භග්ග මේ භග්ග ජනපදයේ කුමක්ද කියන එක අටුවාවේ දක්වනවා භග්ගේ සූති එවං නාමකේ ජනපදේ මේ භග්ග කියලා කියන්නේ මේ ජනපදයට නම මේ ජනපදයේ නම තමයි භග්ග ඒතර ජනපදයක් කියලා කියන්නේ ගම් කීපයක් එකතු වෙලා ඇති වෙන ප්‍රදේශයක්. ඒ වගේම මෙහි සඳහන් වෙනවා සුන්සුමාර ගිර කියලා වචනයක්. ඒ විග්‍රහ කරන්නේ සුන්සුමාර ගිරේති සුන්සුමාර ගිරේ නගරේ තස්මින් කිර මාපිය මානේ සුන්සුමාරෝ සබ්ද මකාසී තේනස්ස සුන්සුමාර ගිරොත්වේව නාමං අකංසු මේ සුන්සුමාර ගිරි කියන පර්වතයට ඒ නම ලැබිලා තියෙන්නේ එක අදහසක් තියෙනවා මේ කිඹුලෙකුගේ වාගේ ස්වභාවය මේ පර්වතය අටුවාවේ කියන්නේ මේ කුංසුමාරගිර කියන ශබ්දය එතනට ඇවිල්ලා කරන නිසා සද්ද මකාසි මාපියමානි තේන ඒයින් සුන්සුගීර සුන්සුමාර ගිරොත්වේව නාමං අකංසු සුන්සුමාර ගිර කියන නම කලා කියලා තමයි අට කතාවේ දක්වන්නේ එවැගේම පින්වතුනි දේශකලා වනයේ කියලා වචනයක් තියෙනවා. එය විග්‍රහ කරනවා බේසකලා වනේති බේසකලාය නාම යක්ඛිනියා අදිබුද්ධත්තා එවං ලබ්ධ නාමේ වනේ මේ බේසකලා කියන නම බෙහෙත් ඖෂධ වර්ග තිබුණු නිසා එවාගෙම දේශකලාය කියන යක්ෂණිය අධිග්‍රහිතව සිටින තිබෙන නිසා මේ වනයේට දේශකලා වනය කියලා මේ අටුවාවේ දක්වනවා. ඒ විතරක් නොව තදේව මිගානං અભයත්තාය දින්නත්තා මිගදායෝති උච්චති මේ මිගදාය කියලත් වචනයක් සඳහන් වුණානේ එතකොට මේ මිගදාය කියලා කියන්නේ මුවන්ට අබේ දීපු නිසා ඒ අර්ථයෙන් තමයි මිගදාය කියලා කියන්නේ. එතකොට මේ විදිහට මේ වනය පිළිබඳව මේ පර්වත පිළිබඳව මේ නගරය පිළිබඳව ඔබට කිසියම් අවබෝධයක් ඒ අනුව ඇති කරගන්නට පුළුවන්. ඊළඟට නකුල පිතු කියලා වචනයක් තියෙනවා. එය අටුවාව තෝරනවා නකුල පිතාති නකුලස්ස නාම ධාරකස්ස පිතා නකුල කියන දරුවාගේ පියා නිසා නකුල පිතා කියලා කියනවා. මේ නකුල පිතා කියන චරිතයේ පින්වතුනි අපේ ත්‍රිපිටකයේ බෞද්ධ සාහිත්‍යයේ බොහොම ප්‍රසිද්ධ නමක්. ඔහු විතරක් නෙමෙයි නකුල මාතා නකුල පිතා කියලා මේ දෙදෙනාම ඔය එක තියෙන සංයුක්ත නිකායේ ඒ ඒ තියෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ මේ නකුල මාතාව නකුල පිතා මේ දෙදෙනාටම ලෞතුරා බුදුහාමුදුරෝ දේශනා කොට වදාළ සූත්‍රයක් සූත්‍ර දෙකක් පඨම ද්විතීය වශයෙන් මේ සූත්‍ර දෙක තියෙන සමජීවික සූත්‍රයේ හැටියටත් එතකොට මේ චරිත දෙකම බොහෝම ප්‍රකට චරිත දෙකක්. ඒ විතරක් නෙමෙයි ඒතදග්ග පාළියේ සඳහන් වෙනවා මේ නකුල පිතා කියන ගෘහපතියා ලැබපු විශේෂ තනතුරක් පිළිබඳව. එනම් ඒකදග්ගම් භික්කවේ මම ශාවකානම් උපාසකානම් විස්සාසිකානම් යදිදං නකුල පිතා ගහපති ලෞතර බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණෙනි මගේ ශ්‍රාවක වූ උපාසක පිරිස අතර විශ්වාසම උපාසකයා බවට පත් වෙන්නේ අග්‍ර වෙන්නේ මේ නකුල පිතා ගෘහපතියයි බලන්න එතකොට මේ විශ්වාසවන්ත භාවය ලෞතුරා බුදුහාමුදුරුවෝ විශ්වාසා පරමාඥාති කියලා දේශනා කළා ධම්මපදයේ සඳහන් වෙනවා මේ පරම උතුම්ම ඥාතිවරයා තමයි විශ්වාසකම ඒ නිසා ලෞතුරා බුදුහාමුදුරුවෝ පවා මේ විශ්වාස බව කොයිතරම් දුරට අගය කරලා තියෙනවද කියලා ඒ අනුව ඔබට පැහැදිලි වෙනවා. ඒ නිසා පින්වතුනි තේරුම් ගන්න අවශ්‍ය වෙනවා ලෞතුරා බුදුහාමුදුරුවෝ එවැනි තනතුරක් දීලා තියෙන්නේ ඒ විශ්වාසවන්තකමේ තියෙන මොනතරම් අගයක් හුවා දක්වන්නද කියන කාරණය පැහැදිලියි. එවැගේම මේ සූත්‍රයේ සඳහන් වෙනවා නකුල පිතා ඇවිල්ලා තමන්ගේ ශාරීරික ස්වභාවයේ පිළිබඳව කළ ප්‍රකාශයන් පිළිබඳව. ඔහු කියන්නේ තමන් මේ මහලු වෙලා දිරීමටපත් වෙලා වැඩිවීමටපත් වෙලා ඒ වගේ වචන තමයි කියන්නේ. එතකොට මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ ජීර්ණ කියන වචනේ, ජින්න පාලි වචනේ. ඒ තෝරනවා ජින්නෝති චරාය ජින්නෝ. මෙතන ජීර්ණත්වයටපත් වෙනවා කියලා කියන්නේ ජරාවෙන් දිරීම. ජරාවෙන් ජීර්ණත්වයටපත් වීම. ඒක තමයි. ජින්නෝති ජරාය ජින්නෝ. මේ ජරාවෙන් තමයි ජීර්ණත්වයටපත් වෙලා තියෙන්නේ. දිරීමටපත් වෙලා තියෙන්නේ. ඒ වගේම බුද්ධෝ බුද්ධෝති වයෝ බුද්ධෝ අන්න මෙතන බුද්ධෝ කියලා කියන්නේ වර්ධනේ වැඩි වීම එහිදී අටුවාව දක්වන්නේ මේ දක්වලා තියෙන්නේ බුද්ධ කියලා වයසින් වැඩි වීම නැත්නම් වයසින් වෘද්ධ වීම. දැන් ඒ වචනේ තියෙනවා එහි වචන හතරක්. වයෝ වෘද්ධ වයසින් වැඩි නම් ගුණ වෘද්ධ ගුණයෙන් වැඩි නම් තපෝ වෘද්ධ තපයෙන් වැඩි නම් ඥාන වෘද්ධ ඥානයෙන් වැඩි නම් ඒ වගේම ධනේ වැඩි නම් ධන වෘද්ධ ආදී වශයෙන් මේ විදිහට වෘද්ධ කියන වචනයේ ඒ වැඩිම තියෙනවා වර්ධනය වීම. අර මට මතක් වෙනවා මේ වෙලාවේදී ලස්සන ශ්ලෝකයක් තියෙනවා ඥාන වෘද්ධක් වයෝ වෘද්ධක් තපෝ වෘද්ධච්ච ජේ නරක් සර්වේතේ ධන වෘද්ධස්ය ద్వාරේ තිෂ්ඨන්ති කාතර බලන්නකෝ. ඥාන වෘද්ධයෝ ඉන්නවා, වයෝ වෘද්ධයෝ ඉන්නවා, තපෝ වෘද්ධයෝ ඉන්නවා. ඒ සියලුම දෙනා මේ කියපෝ වෘද්ධත්වයෙන් වැඩි අය. සර්වේතේ ධන වෘද්ධස්සේ ඒ කියපු සියලුම දෙනා ධන වෘද්ධස්සේ ద్వාරේ ධනෙන් වැඩි පුජ්‍යලයාගේ අනිත්‍යය වැඩි වෙලා තියෙන්නේ ඥානයෙන් වයසින් තපසින් එහෙත් ඒ සියලුම දෙනා ධනයෙන් වැඩි කෙනාගේ ධන වෘද්ධස්ය ඔහුගේ නිවසේ গিදර ద్వාරයේ තිස්තන්තිකාතරා අනේ මේ අය මොකද වෙන්නේ හරිම බැගෑපත් නැත්තම් හරිම අසරණවනව අර ධන වෘද්ධයාගේ গিදර දොරගාව ඉන්නවා එතකොට එහෙනම් අනිත් සියලුම දේ අභිභවා ගිහිල්ලා තියෙනවා ධන වෘද්ධිය. ධනයට මුල් තැන ලැබිලා තියෙනවා. දැන් අද උනත් සමහර විට කතා කරන්නේ ඒ තමන්ගේ ගුණවත් ඡන්ද හැකියාවන්ද මේ සියලුම දේ යටපත් වෙලා ධනය තමයි ඉස්මතු වෙන්නේ. අර ওই පංචතන්ත්‍ර වාගේ ග්‍රන්ථවල සප්‍රභාවෝ ධනස්සිතේ කියලා මේ සඳහන් වෙනවා. ඒක තමයි ධනයාගේ මහිමේ ප්‍රභාවයේ හැටියට දක්වන්නේ. හොඳයි. එතකොට එහි තියෙන තව වචනයක් තමයි මහල්ලකෝ. මහල්ලකෝති ಜಾති මහල්ලකෝ. මහල්ලක කියලා කියන්නේ මේ මහලු වීමනේ. මහලු ස්වභාවයට පත්වීම. මහලු වීම. එතකොට අපි දන්නවා මේ මහලු වීම නිකම්ම නෙමෙයි ಜಾති මහල්ලක එනම් උත්පත්තියේ ඉඳලා මේ ගත වෙනකොට මෙතන ಜಾති කිව්ව උත්පත්තිය ඒ ಜಾතියේ ඉඳලා නැත්නම් උත්පත්තියේ ඉඳලා දිගට මේ වයස වැඩිමෙන් මහලු වෙනවා අර සංයුත්ත නිකායේ කෝසල සංයුත්තියේ තියෙන පින්වතුනි සූත්‍රයක් අයියකා කියලා. දවසක් මේ කොසල් මහරජතුමා දිවා දිවස් මහ දවල් මහ කලබලෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා කියනවා බුදුහාමුදුරුවනේ කාලකතා මේ භන්තේ අයියකා ස්වාමීනි මගේ මිත්තණිය කලුරිය කළා. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා මහල්ලකා ජින්නකා ගත යොබ්බනා ජින්නා මහලු වෙලා දිරීමටපත් වෙලා යෝන් බව ගත වෙලා මේ වාගේ විශේෂණ වචන කීපයක් ඒ Tamange මිත්‍යණිය හඳුන්වන්න කුසල් මහරජතුමා භාවිත කළා තියෙනවා. එතකොට මෙතනත් මේ තියෙන්නේ මහල්ලක කියන කෙනේ. උත්පත්තියෙන් මේ වයස වැඩිම නිසා මහලු බවටපත් වෙනවා. ඒකයි කිව්වේ ಜಾති මහල්ලකෝ. ඒ වගේම එහි සඳහන් වෙන ඊගා වචනය තමයි අද්දගත අද්දගතෝති තියද්දගතෝ මේ ගතවීම ජීවිතයේ ගතවීම තුන් ආකාරයි මේ ශරීරේ නැත්නම් මේ ජීවිතේ ගත වෙලා තියෙන තුනකට දැන් අපි ඕක සඳහන් කරනවා තින්න මඤ්ඤ තරං ජාමා සාමාන්‍ය ජීවිතයක් ගත්තාම කුඩා කාලේ, තරුණ කාලේ, මහලු කාලේ කියලා අවස්ථා තුනක් තියෙනවා. මෙන්න මේ අවස්ථා තුන තමයි තියබ්ද ගත හැටියට අපේ අටුවාවල දක්වන්නේ. පුංචි කාලේ, තරුණ කාලේ, මහලු කාලේ. ඒ වගේම පින්වතුනි, ඊගා වචනය තමයි වයෝ අනුප්පත්තු. මේ පිළිවෙලින් තමයි වයසටපත් වෙලා තියෙන්නේ. මේක එකපාරට වෙන්නේ නෑනේ. දැන් පුංචි ළමෙක් පුංචි කාලේ ඉඳලා එක එකපාරට මහලු වෙන්නේ නෑ. නැත්තම් ඒ ලදරු කාලේ ඉඳලා එකපාරට ළමා කාලයටපත් නොවී තරුණ කාලයට එළඹෙන්නේ නෑ. මධ්‍යම කාලයට එළඹෙන්නේ නැහැ. මේක ක්‍රමක්‍රමයෙන් පිළිවෙලින් තමයි මේ වයස්ගත වීම වෙන්නේ. ඒ නිසා අටුවාවේ දක්වනවා වයෝ අනුප්පත්තෝති තේසු තීසු අද්දේසු පච්චිම වයං අනුප්පත්තු. අන්න බලන්නකෝ. එතකොට ඔවුන්ගේ මේ තුන්නාකාර වූ පුංචි කාලේ තරුණ කාලේ මහලු කාලේ කියන මේ විදියට ගත වෙනකොට අද්දේසු පච්චිම වයන් අනුප්පත්තු පස්චිම වයසටපත් වෙනවා ඒ ජීවිතයේ සැඳෑ භාගය නැත්තම් ජීවිතයේ අවසාන කාලේ පස්චිම ජීවිතයේ අවසාන කාලයට පස්චිම අවස්ථාවටපත් වීම ඒ වගේම ආතුර කායෝති පිමතන මේ අපේ ශරීරය නිරන්තරයෙන්ම ලෙඩනේ. මේ ශරීරය හැම වෙලාවෙම රෝගී තත්වයකටපත් වෙනවා. පරිජින්න මිදං රූපං රෝග නිද්ධං පබංගුරං භිජ්ජති පෝති සන්දේහෝ මරණං සංහි ජීවිතං මේ අපේ ශරීරය ලෙඩ හැදෙන්න නැත්නම් රෝග හැදෙන්න පින්වතුනේ ආකරයක් වාගේ ආකරය කියලා කියන්නේ යම් යම් මේ ඛනිජ ද්‍රව්‍යයන් උපදින උත්පත්ති ස්ථානය ආකරය මිනිරං ආකරය කියනවා මණික් ආකරය කියලා කියනවා හතරං ආකරය කියනවා යකඩ ආකරය මේ ආකරය අපේ ශරීරයේ ආකරයක් වෙන්නේ යකඩවත් රත්තරන්වත් රිදීවත් මැණික්වත් උපදින්න නෙමෙයි ඇති වෙන්න නෙමෙයි ලෙඩ ඇති වෙන්නේ ලෙඩ ඇති වෙන ආකාරය බලන්නක ශරීරයේ ස්වභාවය ඒක නිසා තේරුම් ගන්න අවශ්‍ය වෙනවා ආතුර කායෝති ගිලාන කායෝ මේ ශරීරය ගිලන් වීම රෝගී තත්ත්වයටපත් වීම තමයි ආතුර වෙනවා කියලා කියන්නේ. එහිදී දක්වනවා ජරා තුරතා, ව්‍යාධා තුරතා, මරණා තුරතා, පිස්සෝ ආතුරතා හොಂತಿ. බොහොම ලස්සනට අටුවාවේ විග්‍රහ කරනවා පින්වතුනි මේ ආතුර වීමත් ලෙඩ වීමත් ක්‍රම තුනක් තියෙනවා. කුමක්ද? එනම් පළවෙනි එක තමයි ජරා තුරතා. ජරාවෙන් නැත්තම් දිරීමටපත් වීමෙන් අපි ලෙඩ වෙනවා. මේක පින්වත්නි මේ සමස්තයක් වශයෙන් සැලකුවාම දිරීම, මහලු වීම, ආතුර වීම, ආතුර වීම කියන මේ ස්වභාවයන් මහලු බවට පත් වෙනකොට පවතින ලක්ෂණයක්. එකකට එකක් මේ වචනත් ලොකු සම්බන්ධතාවයක් බැඳීමක් තියෙනවා. එතකොට ජරාවෙන් ලෙඩවීම ජරාතුරතා. ව්‍යාධාතුරතා කියලා කියන්නේ රෝග වලින් නැත්නම් ලෙඩ වලින් රෝගී තත්වයටපත් වෙනවා. දැන් අර මුල් කාලෙදී එහෙම පින්වත්නි අපිට මිනිස්යාට තිබුණේ ලෙඩ තුනයි. ඒ බව ඔය සුත්ත නිපාතයේ බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේම සඳහන් වෙනවා. තයෝ රෝගා පුරේ ආසුං ඉච්ඡා අනකනං චරා පසූනංච සමාරම්භා අට්ඨානෞතිමාගම බලන්නකෝ පෙර මිනිස්සුන්ට තිබුණ ලෙඩ තුනයි ඉච්ඡා අනසනං ජරා ආසාව මහලු වීම කුසගින්න බලන්නක මොනතරම් සරලද කියලා ඔන්න ඔය කියන ලෙඩ තුන පමණයි පෙර කාලයේදී මිනිස්සුන්ට තිබුණේ ඒත් මිනිසුන් ගව ඝාතනය වගේ සත්ව ඝාතනය කරන්නට පටන් ගත්තට පස්සේ මිනිස්සුන්ට මේ රෝගයන් 98ක් ඇති වුණා කියලා ඒ ගාථාවේ සඳහන් වෙනවා ඒ වෙන කොට ඒ එතකොට අද වෙනකොට මේ COVID-19 කියන රෝගේ මේ ඊයේ පෙරේදා ලෝකයේ කතා කරන රෝගයක් ඒවත් වෙනකොට මොනතරම් රෝග තියෙනවද කියලා හිතා ගන්න පුළුවන්. එතකොට ව්‍යාධාතුරතා ලෙඩ වලින් නැත්නම් රෝගී තත්ත්වයට රෝග වලින් රෝගී වීම. ඊළඟ රෝගය තමයි මරණාතුරාති මරණයෙන් ලෙඩ වෙනවා. ඒකයි හොඳ කරන්නම බැරි රෝගයක්. මරණයටපත් වෙනවා කියලා. තිස්සෝ ආතුරතා හොන්ති මේ ආකාරයට ලෙඩවල් තුනක් තියෙනවා. ජරාතුරත, ව්‍යාධාතුරත, මරණාතුරත කියලා. ඒ වගේම පින්වතුනි මේ සූත්‍රයේ තියෙන මේ නකුලපිතූ ගෘහපතියා ප්‍රකාශ කරන තමන්ගේ ශාරීරික ස්වභාවය අභින්න තන්ක අභින්න තන්ක අභින්න තන්ක කියලා කියන්නේ තමන්ගේ ශරීරය නිරන්තරයෙන්ම රෝගයන්ටපත් වෙනවා අභින්න තන්ක අභින්න රෝගෝ නිරන්තර රෝගෝ උන් අටුවාව විග්‍රහ කරපු හැටි. මේ අභින්න සංක කියලා කියන්නේ නිරන්තරයෙන්ම රෝගී තත්වයට නැත්තම් හැම විටම ලෙඩවීමටපත් වීම. ඒක ඔබ අප හැම දිනාටම ඉතා හොඳින් පැහැදිලි. ඒ කාරණේ තේරෙනවා. එවැගේම මේ නකුල පිතු ගෘහපතියා කියනවා මනෝ භාවනීය මන වඩන ස්වභාවය ඒ දක්වනවා මනෝ භාවනීයන්ති මන වඩන කානම් ජේසු හි දිත්තේසු දෙත්තේසු කුසල වශයෙන් චිත්තං වඩ්ධති තේ සාරිපුත්ත මොග්ගල්ලානා දයෝ මහා පේරා මනෝභාවනීයානා මේ මනෝභාවනීය කියලා කියන්නේ බොහොම හිත ප්‍රසාදයටපත් කරන ස්වභාවයනේ මන වඩන ස්වභාවය අපි කවුරු හරි කෙනෙක්ව එහෙම නැත්නම් මොකක් හරි දෙයක් දැක්කහම කියනවා එයානම් මන වඩන ස්වභාවයෙන් යුක්තයි ඒ දර්ශනය නම් මනවඩන ස්වභාවයෙන් යුක්තයි. ඒ කියන්නේ හිතේ සතුට ඇති කරවන මනෝභාවනීය. එතකොට මේ වචනය ලස්සනට විග්‍රහ කරන අපේ අට කතාවේ මනස වැඩිම සිද්ධ වෙන්නේ කොහොමද? දිත්තේසු දිත්තේසු කුසල වශයෙන් නිකන් නෙමෙයි දකින දකින කෙනාගේ කුසල් වැඩිීමේ අදහසින් නැත්තම් කුසල් වැඩිම සඳහා තමයි චිත්තං වඩ්ඩති සිත වැඩෙනවා මේ සිත ප්‍රබෝධවත් වෙන්නේ මන වඩන ස්වභාව ස්වභාවයේ තියෙන්නේ කුසල පක්ෂී ඒකයි මේ අටුවාවේ වචනය දක්වන්නේ කුසල වශයෙන් නැත්නම් ඕක දාන්න තිබුණානේ අකුසල වශයෙන් කියලා එහෙම නැහැ. කුසල චිත්තේ වැඩි වීම. තේ සාරිපුත්ත මොග්ගල්ලානාදයෝ මහා තේරා මනෝ භාවනීයානාම බලන්නකෝ එතකොට මේ මඩ මන වඩන පුජ්‍යලයෙන් කවුද කියලා තෝරනවා මොකද මේ මේ නකුලපිතු ගෘහපතියා කිව්වහම භික්ෂුන් වහන්සේලා හරිම මන වඩනවා කියලා අටුවාව තෝරනවා සැරියොත් මුගලන් ආදී මේ මහා තිරුන් වහන්සේලා මහරහතන් වහන්සේලා තමයි මන වඩන ස්වභාවයෙන් යුක්ත මහා යතිවරයන් වහන්සේලා. ඔතෙන්දී තව යමක් අපිට තේරෙනවා හිතන්න වෙනවා. එනම් මේ වික්ෂුන් වහන්සේලා කටයුතු කළ යුතු වෙන්නේ මනෝනන්දනීය නැත්නම් මනවඩණීය මනස වැඩෙන ආකාරයෙන් සතුටුසිත වැඩෙන ආකාරයෙන් තමයි කටයුතු කළ යුතු වෙන්නේ. ලෞතර බුදුහාමුදුරුවෝ ශික්ෂාපද පැනවීමේදී පවා පින්වතුනි දැක්කුවේ අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භීයෝ භාවාය එතකොට මේ ශික්ෂාපද පැනවීමේ එක අදහසක් තමයි නොපැහැදුණුන්ගේ පැහැදීම සඳහා. ඒ විතරක් නෙමේ තවත් කාරණයක් තමයි පැහැදුණු උදවියගේ වඩාත් පැහැදීම සඳහා. බිහියෝ භාවය කිව්වේ එකයි. බොහෝ සෙයින් පැහැදීම සඳහායි. එතකොට අපිට කොයිතරම් හිතන්න පැතිකඩවල් කරුණු තියෙනවද එක කාරණයක් පිළිබඳවම දැක්වුවාම ඒකයි. ඒ වගේම මේ සූත්‍රයේ සඳහන් වෙනවා අනුශාසනා කරන්න කියලා. අන්න ඒ අට කතාවේ විග්‍රහ කරනවා අනුශාසතුති පුනක් පුනං අනුශාසතු. ඔන්න ඔතෙන් යමක් කියන්න ඕනේ පින්වතුනි අපිට සමහර වෙලාවට මේ අනුශාසනාවක් අවවාදයක් දෙක පැටලෙනවා. අනුශාසනාව කියලා කියන්නේ පුනක් පුනං අනුශාසතු නැවත නැවත කීම තමයි අනුශාසනාව. එතකොට අවවාදයේ වෙන්නේ කුමක්ද? පුරිමන්හි වචනං ඕවාදෝ නාම. මුලින් කියන පළවෙනි වතාවට කියන කාරණය තමයි අවවාදය. ඒක අනුශාසනාව වෙන්න බෑ. ඒ නිසා අවවාදය සහ අනුශාසනාව අපි වෙනම නිවැරදිව තේරුම් ගන්න ඕනේ. ඒ වගේම ඊට පස්සේ මේ නකුල පෙත්‍ර ගෘහපතියා මේ විදිහට ලෞතර බුදුරජාණන් වහන්සේට තමන්ගේ ශරීරයේ පිළිබඳවත් කරුණු දැක්වුවාම ලෞතුරා බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒව මේතං ගහපති ඒව මේතං ගහපති ආතුරෝ භයං ගහපති කායෝ අණ්ඩ භූතෝ පරියෝ නද්දෝ ජෝහි ගහපති මුහුත්තම්පි ඉමං කායං පරිහරන්තෝ ආරෝග්‍යං පටිජානෙය්‍ය කිමඤ්ඤත්‍ර බාල්‍යා තත්මාතියතේ ගහපති එවං සික්කිතබ්බං ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති इति ඒවම් විතේ ගහපති සික්කිතබ්බං. ඒක එහෙමම තමයි ගෘහපතිය. ඒ නිසා මේ ශරීරය නිරන්තරයෙන්ම මේ ශරීරය රෝගයන්ට ගොදුරු වෙනවා. හරියට මේක බිත්තරයක් වගේ. විනාශයටපත් වෙනවා. මේක පරිහරණය කරන කෙනා මොහොතක් හෝ තමන්ගේ නිරෝගී බව බලාපොරොත්තු වෙනවා නම් එය තමන්ගේ මෝඩකම මිසක් වෙන කුමක්ද ඒ නිසා ගෘහපතිය මේ ආතුර ලෙඩ වෙච්ච කයක් තියෙන ඔබ කායික වශයෙන් රෝගී තත්වයට පත්වුවත් මානසික වශයෙන් රෝගී තත්වයට පත් නොවි නිරෝගීව කටයුතු කළ යුතුයි ඒ විදිහට හික්මවිය යුතුයි කියන කාරණය ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. එතකොට මේ සඳහන් වෙනවා පින්වතුනි වචන කීපයක් මේ දේශනාවේ ලෞතර බුදුහාමුදුරුව දක්වපු අණ්ඩ භූතු අණ්ඩ භූතෝ කියලා කියන්නේ අණ්ඩං විය භූතෝ දුබ්බලුව හරියට මේක මේ අණ්ඩය කියලා කියන්නේ බිත්තරයක් වගේ දුබලයි. හයිය බවක් නැහැ. ස්ථිරත්වයක් නැහැ. තවදුරටත් විග්‍රහ කරනවා යතහා කුක්කුටණ්ඩං වා මයුරණ්ඩං වා ගෙන්ඩුකං විය ගහෙත්වා කිපන්තේනවා පහරන්තේනවා සක්කා කීලතුං තාවදේව විජ්ජති යම්සේ කුකුළු බිත්තරයක් කුකුළු බිත්තරයක් නෙමෙයි ඉතින් කිකිලි බිත්තරයන්නේ නමුත් මේක තියෙන්නේ කුකුළු බිත්තරය කියලා කුක්කුට කියලා. කුක්කුටි කියන්නේ කිකිලි. ඊගාවට මයුරණ්ඩංවා මොනර බිත්තරයක් මොනරත් මේනේ බිත්තර දාන්නේ එහෙමනම් සෙබඩනේ. නමුත් මේක අටුගාවේ කියන්නේ මේ මොනර බිත්තරය. ගෙන්ඩුකම් විය බෝලයක් වගේ ගෙන්ඩුක කියලා කියන්නේ පන්දුව බෝලය. වගේ ගෙන ගහෙත්වා කිපන් තේනවා බිම ගහනවා නම් හරි පහරන් තේනවා පහර දෙන්නේ නමුත් නසක්කා එහෙම කරන්න බෑ කීලිතුම් පාවදේව විජ්ජති ඒකෙන් සෙල්ලම් කරන්නත් බෑ ක්‍රීඩා කරන්නත් බෑ මොකද වෙන්නේ ඒ විනාශයටපත් වෙනවා බිඳීමටපත් වෙනවා කාරාන්ත වෙනවා නස්සති විජ්ජති නැසලා යනවා බිඳිලා යනවා විනාශ වෙනවා එතකොට බලන්න කොයිතරම් මේ ශරීරයේ ස්වභාවය පිළිබඳව ලෞතර බුදුහාමුදුරුව දැක්වේ අණ්ඩං විය භූතු මේක හරියට බිත්තරයක් වාගේ මොන බිත්තරයක්ද කුක්කුඩන්නම් කුකුල් බිත්තරයක් වාගේ කුකුල් බිත්තරයක් වාගේ අටුවා විතෝරන්නේ එහෙම නැත්තම් මයූරණ්ඩන් වා මොනර විදුවක් වාගේ මේ විදිහට මේ ශරීරයේ තියෙන අස්තිරත්වය එවැගේම සඳහන් වෙනවා පරියෝ නද්දෝ විශේෂ වචනයක් පරියෝ නද්ද කියලා කියන්නේ සුකුමේන ක්ෂවිමත්තේන පරියෝ නද්දු මිස් සියුම් සිවියකින් මේ ශරීරය වැහිලා තියෙනවා සියුම් ශරීරයකින් මේ හැමත උඩින් තියෙනවා දැන් ඕක අර සුද්ධෝදන මහරජතුමා කළ ප්‍රකාශයකක් තියෙනවා පුත්තපේමම් භංතේ චවින්චින්දති චවින්චිත්වා චම්මං චින්දති චම්මං චිත්වා මංසං චින්දති මංසං චිත්වා නහාරුං චින්දති නහාරුං චිත්වා අට්ඨින් චින්දති අට්ඨින් චිත්වා අට්ටි මිඤ්ඤං ආහච්ච තිට්ඨති මේ ශරීරේ පුරාම යන්නේ විදිය. එතකොට මේ සියුම් සිවියකින් තමයි ශරීරය වැහිලා තියෙන්නේ මුලින් හැමත පෙර තියෙනවා අපි කියන කුඩුවම කියලා ඒ සිවියට තමයි කිව්වේ පරියෝනද්ද කියලා. ඒක නිකම් නෙමෙයි සියුම් බවක් තියෙන්නේ. ඊළඟ අවසාන වචනේ මේ කොටසේ තියෙන කිමඤ්ඤත්‍ර බාල්‍යං බාල්‍යං කිමඤ්ඤත්‍ර මෙහි බාලකම නැත්තම් මෝඩකම මිස වෙන කිසිදු කාරණයක් නැහැ කියන එකයි අටුවාව තෝරන්නේ ලෞතුරා බුදුහාමුදුරුව දක්වන්නේ ගෘහපතිය මේ විදිහට හිතනවා නම් ඒ තමන්ගේ මෝඩකම විනා වෙනත් කිසිදු කාරණයක් නොවේ. එතකොට පින්වතුනි ඒ අනුව මේ කොටසේ ධර්ම කරුණු මේ සූත්‍රය ආශ්‍රයෙන් අටුවා අටුවාවේ තියෙන විග්‍රහ අනුව මම ප්‍රකාශ කළා. නමුත් තව ඉදිරියට මේ සූත්‍රයේ ධර්ම කරුණු ගැන සාකච්ඡා කරන්න තියෙනවා. මේ නකුලපිතු ගෘහපතියත් සරියුත් මහරහතන් වහන්සේත් අතර පැවතිච්ච සංවාදය, ඒ සාකච්ඡාව ඉදිරි ධර්ම දේශනාවේදී ඒ පිළිබඳව කිසියම් දවසක මම ඒ ධර්ම කාරණා මේ සූත්‍රය අනුවම විග්‍රහ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අවසාන වශයෙන් මම සඳහන් කරන්නට අවශ්‍ය වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කර පරිදි "ඒවං හිතේ ගහපති සික්ඛිතබ්බන්ති" මෙසේ ගෘහපතිය ඔබ මේ විදියට හික්මෙන්න කියන පණිවිඩය දෙමින් ධර්ම දේශනාව නිමාවට පච්චරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. දායකත් ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණානි සංසයෙන් සියලු දෙනාටම අමා මහ නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු කායිකව රෝගී වූත් මනස සුවසේ තබාගන්නේ කෙසේදයි පහදා දෙමින් සංයුත්ත නිකායේ කන්ද සංයුත්ත නකුල පිටු වර්ගයේ නකුල පිටු සූත්‍ර දේශනාව ඇසුරින් ධර්මානුශාසනාව ප්‍රවැත්වූ ගෞරවනීය දේශකයන් වහන්සේ වාද්දුව මුරුන්තුඩුව කුඩාගෝණ දුව උත්තර චේතියාරාමාධිපති රත්මලාන ඓතිහාසික පරම ධම්ම චේතිය පිරිවෙන්හි ආදී විද්‍යාර්ථ සංගමයේ සභාපති විශ්‍රාමික පරිවිනාධිපති මහා විහාර වංශික ශාමුපාලි මහානිකායේ මල්ලතු මහා විහාර පාර්ශවයේ කොළඹ කලුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති ත්‍රිපිටක විශාරද සද්ධර්ම කීර්ති ශ්‍රී සාරානන්ද කර්මාචාර්ය පූජ්‍යපාද හදුරුදුවේ සුගත වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තවතවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිරුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබීවා කියලා සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු. ශ්‍රාවක පින්වත් ඔබට පුළුවන් මෙවන් වූ